අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ශ්‍රී ඇලන් මැතිආරාම පුරාණ බෞද්ධ විහාරස්ථානයේ මුල් කරගෙන කරගෙන යන මේ වැඩපිළිවෙලේ දවසේ අවසාන අංකයේ වශයෙන් ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කායගතා සති භික්කවේ භාවිතා බහුලී කතා යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසාපාටි කංඛාති තී ගරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මාසයක් පාසා පසුගිය දවස්වල කරගෙන ගිය මේ සිංහල මාධ්‍ය වැඩපිළිවෙලේදී මේ කායගත සති සූත්‍රය ඉදිරින් තියාගත්තා. මේ කායගත සති සූත්‍රය අපි සෑහෙන වරුණාවක් විස්තරයක් ඉදිරිපත් කළා. සතිපට්ඨාන සූත්‍රය සංසන්දනාත්මකව ඒ අනුව බලනකොට සතිපට්ඨානට දෙවෙනි වෙන අනිකු සූත්‍ර අතර කායගත සති සූත්‍රය ආනාපාන සති සූත්‍රය අපිට දැක් ගන්න පුළුවන්. ගොඩාක් භාවනා කමටහන් විස්තරයක සපේනවා. ඒ වගේම තමයි මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩය අපි හුඟක් වෙලාවට දන්නේ මෛත්‍රී භාවනා සම්බන්ධව. මෙත්තාය භික්කවේ භාවනාය බෞති මෙත්තාය භික්කවේ භාවිතා බහුලී කතා යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා ආදිපතින් සුඛං සුපති සුඛං පටිබුද්ධති වදේ මෛත්‍රී භාවනාව කළොත් ආනිසංස 10ක් ලැබෙන බව අපි කියවලා තියෙනවා. ඒ වගේ දසානිසංස ලැබෙන මාතෘකා 14ක් විතර සරුවචර්ය දේශනා කළා තියෙනවා. ඒකේ එකක් තමයි තවත් එකක් තමයි මේ කායගත සතිය. එතකොට මේ කායගත සතිය වැඩුවත් ලැබියකේ ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් පසුගිය වතාවේදී පළවෙනි ආනිසංශයේ මේ 10ක් සරුවචාන්සේ පෙළගස්සනකොට පළවෙනි එක අරති රති සහෝ හෝති යම් කිසි කෙනෙකුට භාවනා පිළිබඳ කම්මැලිකමක් පහළ වෙන්නේ නැහැ අරතියක් පහළ වෙන්නේ නැහැ කායගත සතිය දිනු කරපු කෙනාට නච්ච තං අරති සහති ඒ පුද්ගලයාව නීරසකමෙන් එපාකා එපා වීම හරහා තලාව බණ්ඩ බෑ යටපත් කරන්න බැරි ගතියක් එනවා හොඳට කායගත සතිය දිනු කරන කත්තත් දිනු කරගත්ත එකාට uppannuppaණං අරතින් අබිබුය්‍ය අබිබුය්‍ය විහෙරති. Tamanට එපාකම නීරසකම භාවනාව කරන්න බෑ කියලා හිතන හිතවිල්ල යටපත් කරමින් යටපත් කරමින් මේ කායගත සතිය වඩන එක නා ජය ගන්න. ඒ නිසා හිතන ලොකු ගනුදෙනුවක් තියෙනවා. අරතිය කියන එක එක පැත්තක තියෙනවා. භාවනා රතිය කියන එක අනිත් පැත්ත තියෙනවා. ඉතින් 90ක් විතර යෝගාවචරය අරතියට අහු වෙලා භාවනාවත් ඇහැරලා මේ කර්මස්ථානේ මට හරියන්නේ නැහැ කියලා මැසිවිලි නගමින් අයින් වෙනවා. ඒ අයින් වෙන්නේ මේ කායගත සතිය වඩලා පුරුදු මනසක් නැති කෙනා. කායගත සතිය වඩලා පුරුදු මනසක් ඇති භාවිත මනසක් ඇති කෙනා අරතිය එනකොට ඒක ජයගනිමින් ජයගනිමින් කඩුල්ලෙන් කඩුල්ල පැනිමින් ඉදිරි ගමන ජය කනුව සඳහා ගමන් කරනවා. ඒක පළවෙනි ආනිසංශය ඒ නිසා භාවනා ලෝකයේ අද තියෙන ලොකු පොදු ජනගහන දිහා බැලුවොත් වැඩි පිරිසක් කරන්න පෙළඹෙන්නේ ඇත්තෝ නොකරන්න හේතු දක්වනවා. ඒකට කියනවා අර්ථය කියලා. සුළු පිටසක් අපි වාගේ ඒ අර්ථය මැඩපත් මැඩ කරමින් භවන රතියක් ඇති කරගෙන ගෙවල් දොරවල් පැත්තක වැඩ පැත්තක දාලා ගෙවල් දොරවලින් අයින් වෙලා පුඩු පුළුවන් වෙලාවේ මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ පිටසක් වට කරගෙන භාවනා කරනවා ඉතින් ඒ නිසා මෙවැනි පිරිසකට විතරයි භාවනා රතිය සහ භාවනා අරතිය කියන මේ කාරණාව වෙන්කොට හඳුර ගන්න පුළුවන්. මේක හරි ලස්සන හාස්‍යයක් තියෙනවා. ඒව නැත්තම් මේකේ දැනගත යුතු හාස්‍යක වේ සාහසික ගතියක් තියෙනවා. ඒ මොකද මේ භාවනා අරතිය තියෙන කෙනා වෙනත් පින්කම් සංවිධානය කරනවා. භාවනාව ඇර වෙනත් පින්කම් සංවිධානය කරනවා බෞද්ධ වශයෙන් ඒක මේ භාවනා අරතිය රෝග ලක්ෂණයක් බව යැත්තු දන්නේ. ඒක හොඳට තේරෙන්නේ භාවනා කරන්න යන එකට තියෙනවා මේ පිංකම් වලින් කෙරෙන්නේ උදකලාව නැති වෙනවා විවේකේ නැති වෙනවා නිස්සද්ද භාවේ නැති වෙලා භාවනා කරන්නටම බෞද්ධ ක්‍රම යටතේදීම කරදර සිද්ධ වෙනවා අරතිය ඇතිකත්ව කර සංවිධානය කරන දේවල් නිසා ඒ නිසා භාවනා ජීවිතයකදී කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් මම මෙතෙක් කල নানা ප්‍රකාර දේවල් හොඳ දේවල් කියලා කරගෙන ගියාට ඒ හොඳ දේවල් වලට වඩා හොඳ එකක් තමයි භාවනාව. ඒ භාවනා කරන්න යන්න යන්න මෙතෙක් කරමින් තිබුණු හොඳ දේවල් පවා අයින් කරගෙන වඩා හොඳ භාවනාවට යන්න හදනකොට Tamanට තේරෙනවා බහා ඒ හොඳ දේවල් කරන කෙනාට පමණයි වඩා හොඳ දේ පේන්නේ පෙනුනට වඩා හොඳ ඉදිරියේ හොඳ පාවා දෙන්න බැරි ගතිය හොඳ අතාරින්න බැරි ගතිය නිසා බටහිර ලෝකයා කියනවා හොඳ කෙනාට වඩා හොඳ වෙන්න බැරි වෙන්න ප්‍රධාන බාධාව තමන්ගේ හොඳකම. ඒක හරිම අමාරුයි පෙන්ලා දෙන්න පෙන්ලා දෙනවොත් උගාක් හිතර දෙනවා. හැබැයි ඒ කෙනා හරි වාසනාවන්ත. එයාට හොඳ වඩා හොඳ දෙකම පේනවා. නමුත් එයා වඩා හොඳ විශේෂවත් හොඳ පාව දෙන්න බැරිකම නිසා එයා භාවනා අර්ථයට අහුවෙලා ලාමක පිංකම් කරමින් මේ අදි කුසලය පන්නනවා යටපත් කරනවා නොදක හිටිනවා. මේ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගාථා පාඨයක් හොයාගෙන තිබුණා සූත්‍ර පිටකේ දුර්ලභෝ දුර්ලභා ඝන සම්පatti මේ ශාසනයක ක්ෂණ සම්පatti දුර්ලභයි. තත්ත විවේකෝ විපත්තිය. ඒ වෙලාවේ ලාමක පිංකම් කිරීම උන්දට විපත්තියක් කියන. කලේතු උසස්ම පිංකම දැක දැක ඒක කරන වෙනුවට බැරිකම නම් කමක් නැහැ. ඊට වැඩිය ලාමක කුසල් වල යෙදී ගත කිරීම උන්දටම විපත්තියක්. ආනික තේරෙන්න පටන් අරගත්තොත් මේ manussස්ත ලාභේ සම්පත්තිය ක්ෂණ සම්පත්තිය කියන එක කෙනෙකුට තේරෙනවා හම්බුණාට ඒක ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. උඟක් හේතු තියෙනවා. උඟක් හේතු තියෙනවා. බාහිර අභ්‍යන්තර. නමුත් මේ අරතිය කියන වචනේ තේරුම් ගන්නකොට කාය සතාගත සතිය වඩන කෙනාට තේරෙනවා මේ භාවනාවකට වගේ කායගත සතිය ගියාම ගොඩාක් වටින පුද්ගලිය හම්බෙන්න පටන් ගන්නවා. ගැඹුරු ධර්ම හම්බ භාවනා ක්‍රම හම්බ වෙනවා. නමුත් මේ ලාමක යුතුයකම් අරව කරන්න ඕනේ මේව කරන්න ඕනේ කියලා ඒ දේ නොකර මේ ලාමක දේවල් වල ගත කරන පිරිස නැත්තම් අපි මෙතෙක් කල සංසාරේ ගත කරපු කාලේ බරපතලයි. බොහෝ විට අපි කරලා තියෙන්නේ මේ අරක මේක නිදහතර කරනු කිය කියා කළ යුතු පමා කරලා තියෙනවා. එහෙම නැත්නම් අපේ වඩා හොඳ වීමට අපිට තිබිලා තියෙන එකම බාධකේ තමයි අපේ තියෙන හොඳ ටික. ඉතින් මේක හරියම අමාරුයි තේරුම් අරගන්න. ඒක බටහිර සාන්දෘෂ්ටික වාදයේ කියන දර්ශනයේදී උගාක් උත්සාහ කරලා තියෙනවා වඩා හොඳ තිබීදිත් අපි මේ ලාමක කුසල් කර කර ඒ ලාමක කුසල් කරනකොට වඩා මාන්නය ඇති වෙනවා වඩා මමායනය ඇති වෙනවා වඩා තෘෂ්ණාව ඇති වෙනවා අධි කුසලයේදී එච්චර මාන්නකාරකමට පොර වැටෙන්නේ මමායනයට පොර වැටෙන්නේ තෘෂ්ණාවට පොර වැටෙන්නේ ඒක නිසා අපි අලිපන්තික නායකයෙක් සමාජිකයෙක් වෙනට වැඩිය බලුපන්තික නායකයෙක් වෙන්න කැමතියි බලුපන්තියක් හදාගෙන හරි නායකත්වයේ ගන්න කැමති අලිපන්තික සමාජිකත්වයට වැඩි. මේක බරපතල දෙයක් සරුවචනාංශට මූණ දෙන්න තිබුණ එකක්. එදා ඉඳලම ඒ නිසා අපිට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද වැඩක් කරනකොට මොකද ඉදිරියට යන්නේ පස්සට යන්නේ කියලා දැනගත්ත හැකි. තමන්ට ලැබෙන ලැබෙන වඩා හොඳ දේ පරිශ්‍රමයෙන් තෝරාගෙන ඉදිරියට යනවනම් අරති රති සහෝ කියන වචන පාවිච්චි කරනවා අරතිය විසින් කාම රතිය යටපත් කරගෙන මැඩලනවා. අභිගුය්‍ය අභිගුය්‍ය විහෙරති. මතුවෙන මතුවෙන ලාම කුසල් කරන්න වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ ගතිය. ඊට වඩා හොඳ කුසලයකින් යටපත් කරගෙන මම ක්ෂණිය උපයා ගන්නවා. ශාසනය කරන්ට උතුම් දේ කරනවා කියලා යනවා. ඒ කෙනෙක් ඇහැට දකින්න හම්බුනත් ඇස රෝග සනීප වෙනවා. එහෙම කෙනෙක් ගැන අහන්න ගියොත් කනේ රෝග සනීප වෙනවා. දැකීම පවා වාසනාවක්. මොකද අපේ අපිට කොන්දක් නැහැ. ඒ වගේ වඩා හොඳ තිබියදී ඒක හොඳ කැපකර හෝ වඩා හොඳට යන්න අමාරුයි. ඒ නිසා ඒවා තාම දුර්ලභ ගුණ ශාසනයක ඒකට පරමාදර්ශය තමයි සරුවචන් වහන්සේ සක්විති රජ වෙන්න පහසුකම තියෙද්දී දැන දැන දැක දැක ඒක පැත්තක දාලා හිඟන බව අරගෙන ඒක හරහා සම්බුද්ධ රාජ්‍යයටපත් වුණා. කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඇයි අච්චර සක්විති රජ කෙනෙක් වෙලා ධාර්මික රජයක් කරලා වැව් පොකුණු ඒලම් පාදා පාලම් ඒ දඬු පාලම් හැදුවේ නැත්තේ ඇයි ඇයි මේ නිවනට ගියේ කියලා. ඔච්චේ ඒක පොදුවේ කතා කරුවොත් අපි පරාදයි. නමුත් පුද්ගලිකව හිතලා බලනද අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාවේ අපි අරතේ යටපත් කරගෙන මේ කාමරතිය විවිධ අරමුණු දිගේ යන ගතිය යටපත් කරන්න බැරි අපි මේ කයත් එක්ක ඉන්න දන්නේ නැහැ කායානුපස්සනාව දන්නේ නැති නිසා කායන පස්සන හොඳට පුරුදු කරපු එකනට ලැබෙන ලැබෙන ප්‍රස්තාව තේරුම් ගන්න ඉදිරියට එයා කඟ වේනගේ අඟ වගේ කිසිම බාධාවක් ගණන් ගන්න කාගෙන යනවා. ඉතින් ඒකට තියෙන ප්‍රධාන බාධාව මේ බාගෙට තැම්පිච්ච අල අපි වටේ ඇසුරු කරන ඒ પરමාර්ථ හරියට පැහැදිලි කරගත්තේ නැති මිත්‍රයා ඒකනට හරි බාධායි. යම් කිසි කෙනෙක් හරියට හොඳ නරක දෙක තේරුම් ගන්න නරක පැත්තක දාලා හොඳ වෙලා ඊට පස්සේ හොඳින් වඩා හොඳ තේරුම් ගන්නවා හොඳත් පැත්තක දාලා වඩා හොඳ තෝරන කෙනාට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ගංගකින් එගොඩ වීමට පහුරක් සදාගත්ත මිනිසයා ගඟෙන් එගොඩ වුණාට පස්සේ පහුර කරේ තියාන යන්නේ පහුර ගඟේ පාවිච්චි කරලා හෝ ගොඩ දාලා යනවා. ඉතින් අපි කියන්නේ නෑ නෑ මෙතෙක් උදව් කරපු පහුර කියලා ගොඩ බිමේදීත් පහුර කරේ තියාගෙන යන්න හදනවා. මේකට හන මිටි කතාව කියනවා, පහුරේ කතාව කියනවා. ඉතින් ඒක නෙමෙයි අද දවසේ මාතෘකාව. ඊට පස්සේ තියෙන එක භය බේරව සවෝ හෝති. ඒ කෙනාට ලැබෙන අනිශ්චිතතාව බය ගති යටපත් කරන ශක්තියක් එනවා. Tamange කය ගැන දන්නේ කරා. සිංහලෙන් කියනවා නම් අපිට එන හැම බයක්ම ඉන්නේ කයට තියෙන ආශාව නිසා. අපි මෙතෙක් කල ජීවිතේ අපි යම් බයක් බුද්ධ විඳලා තියෙනවා නම්, හැකයක් බුද්ධ විඳලා තියෙනවා නම්, අපි අනතුරුදායක තත්වයක් ගැන කතා කරා නම් කවදාකවත් ලෝකෝත්තර දෙයක් ගැන හිතලා නෙවෙයි මේ කය ගැන හිතලා. ඒ නිසා අපේ ගමනට කයට තියෙන මේ ආසාව නිසා අසීමිත බයක ජීවත් වෙනවා. මැරෙන්න ඉතලා ලක්ෂ වාරයක් මැරෙනවා. මෙහෙම වෙයිද කිය කිය මැරෙනවා. මැරෙන දෙයක් ඉතුරු වෙලා නැහැ මැරෙන්න යනකොට. ඒ මොකද ඒ තරම මේ කයට තියෙන ආසාව සහ ජීවිතයට තියෙන ආසාව. ඒකෙන් මේ කයට තියෙන ආසාව පිළිබඳව යථාභූත ඥානයක් ඇති වෙනවා. කය කියන්නේ මොකද්ද කියලා බලන එක. මේ කය කියන වචනේ කායගත සතිය කය කියලා කියන්නේ ස්කන්ධය කියන වචනේ කන්දක් එකක් නෙවෙයි කියන එකයි මේකේ අදහස. කය කියන්නේ ඒකකයක් නෙවෙයි සමූහයක් ස්කන්ධයක් ගොඩක්. ඒ නිසා මේක ඔක්කොටම එකතු කරලා මමයා කියලා හිතපු ගමන් අපි මේ කය කියන එකට රැවටුණා කය කියන එකටපත් උනා ඊට පස්සේ මම යකින දෙට යට වෙනවා බැලුවොත් මම යගෙත් පතුරු ගහලා බැලුවොත් ඕනේ වැඩක් කරනකොට එක එක් මම මේ හොඳයි කියනකොට අනික මම මේ ඇතුළෙම ඉඳගෙන නරකයි කියනවා. අදියර සභාවක මත දෙකක් දරන කෙනෙක් වගේ අපේ හිත කවදාකවත් දෙකට දෙතෑවර නොවි නෑ. හැම කාරණාවේ දෙකට දෙතෑවරකම තියෙන මේක තමයි සැකේ කියන්නේ. වික්ෂිප්ත බව කියන්නේ මේක. මේක බයේ උපත. අපිට හෙන gediy වගේ වැරද්දක් කරුවත් හරි කරුවත් ඉවරට තල්ලු අපිට මේ හෙන gediyak වගේ ඒකක වෙන්න බැරි මේ දෙකට බෙදිච්ච ගතිය ඒ දෙකට පිටිච්ච ගතියට හේතුව මේ කය කියන එක සමූහයක් බව නොදැන මම මට අයිති එකම උපකරණයක් gediyak ඒකකයක් කියලා හිතාගෙන ඉන්නවා හිතාන හිටියට මේ කය බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා පංචේන්ද්‍රයේ වශයෙන් ගත්තොත් මේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ කය කියලා ගත්තාම මේ පස් දෙනා අතරවත් සමගියක් නැහැ ඇහැට රූප බලන්න ඕනොත් කන බීරු වුණත් යාට ප්‍රශ්නයක් නැහැ. කනට සද්දාහන්න ඕනොත් ඒක ඇහැට අපල වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. දිවට රස දෙන්න ඕනෙත් තාම දිව වැඩි හැරෙනවට ප්‍රශ්නයක් යාට නැහැ. දිවට රස දෙන්න ඕන නම් මට කොලෙස්ටරෝල් තිබුණා තෙල් කන්න හොඳයි ප්‍රශ්නයක් නැහැ. දිවට ඕන කරන්නේ ඉච්චරයි. ඒක නාසයට ගඳ සුවඳ ඕන නම් ඒක සෞඛ්‍ය සම්පන්නවක් නැති වුණත් ඒක අරගෙන යනවා. ඒ වගේ මේ කයට සැප ඕනේ නම් ඒ තප හොයනකොට ලෙඩ වුණක් කය අපි ඒක දිගේ යනවා. ඒ නිසා මේ කය කියලා කිව්වට මේ පස් දෙනාම සර්පය පස් දෙනෙක් වාගේ බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. ඒ සර්පය එකිනෙකා කාකොට ආගෙන වැටිගෙන ඉන්නේ මේ සර්ප මල්ලට තමයි කය කියලා කියන්නේ මම කියලා කියන්නේ බුදුරජාණන් සඳහන් කරන මේක වෙන් කළ බලන්නේ කියලා. මේ ඇහ වෙනමම දෙයක් එක්ක කටයුතු කරන රූප මොනවාද මේ වර්ණ රූපෙත් එක්ක විතර යාට කන ගැන, ශබ්ද ගැන, ගඳ ගැන, රස කිසිම හැඟීමක් නැහැ. ඒකේ තනි අධිරාජ්‍යවාදී සාධාරණ නීතියක් තියෙන හැට. කන ශබ්ද විසෙයි, නාසයේ ගඳ රස විසෙයි, ගඳ විසෙයි, දිව රස විසෙයි, කය පහත විසෙයි, දඟල දඟලිල අත්නොමතිකයි, අතිසුකෝපභෝගී, අදි පාරිභෝගකත්වයකට වැටලා තියෙනවා. ඉතින් මේ කය මේ කරන පහකට බෙදලා කරන සටනේ අවබෝධ කරන්න බෑ මේ පහම නටන්නේ. අල්ලන්න බෑ. ඒ නිසා ස්විච්ඡාවෙන් ශික්ෂණයක් ඇති කරන්න කියනවා ඇස් දෙක වහලා ශබ්ද නැතනකට ගිහිල්ලා ගන්ධ රස විදියේ හිත මෙහෙවන්නේ නැතුව කයෙහි තියෙන ස්පර්ශ විතරක් බැලීමට කරන භාවනාවට කියනවා කායanusasanaව. සවාඩි වෙලා ඇහැසක් රූප බැලීම කියන ආයතනේ ස්විච්ඡාවෙන් වහන්න. ඇස් දෙක වහන්න. නැත්තම් පේන දේවල් නොබලා සිටීමට හිත හදා. ශබ්ද ඇහුණට මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ. නැත්නම් ශබ්ද නැත්තනකට යනවා. ගන්ධ රසින් එච්චර සාමාන්‍යයෙන් දැවෙන ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ඊට පස්සේ බලාන ඉන්නවා මම මේ ඉඳගෙන ඉන්න කය ඇස් දෙක වහලා මොකද්ද දැනෙන්නේ කියලා. චේතනා විරහිතව මේක තමයි කායන පස්සනාව කියලා කියන්නේ. මේකට කොච්චර අපි බයද කියනවනම් නැත්තම් මේකට කොච්චර වෛර කරනවද කියනවනම් මුළු සංසාරේ පුරාවට කවදාකවත් අපි මම දැන් මෙතන කියන එක දැකලා නැහැ. අතීතය අනාගතයමයි ඉඳලා තියෙන්නේ. අනුන් ගැනමයි හිතලා තියෙන්නේ. අතන මෙතනයි හිතලා තියෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ. මේකට විකල්පයක් වශයෙන් පුළුවන් ඔබට සතෙකුට බෑ ඔබට පුළුවන් තිරිසනෙකුට බෑ ඔබට පුළුවන් යකෙකුට බෑ ඔබට පුළුවන් දෙයියෙකුට බෑ ඔබට පුළුවන් බ්‍රහ්මෙකුට බෑ ඔබට පුළුවන් උඹනේ කාටවත් බෑ උඹට පුළුවන් පුළුවන් නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන පොඩ්ඩක් ප්‍රේම කරපන්. බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන තරම් ද්වේෂයක ඉන්නවද කියලා අපිට චිත්තක්ෂණයක්වත් බෑ මම දැන් මෙතන ඉන්නවා කියන එකට ගන්න. අපි බුදුබණක් කාලා කායනුපස්සනා කරලා ඒකටම හිත තිබ්බත් මම දැන් මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන එක හිත තියන්න කොච්චර අමාරුද බලන්න. ඒකට වැඩි කල් යන්නේ නැහැ. ඒ තරම් අපිට දැනගන්න පුළුවන් තමන්ගේ ශරීරය තමන් කොච්චර වෛර කරනවද වර්තමාන මොහොත කොච්චර වෛර කරනවද මේ ඉන්න ඉඩමට කොච්චර වෛර කරනවද. අපි ඉත කොයි වෙලාවෙත් අතන මෙතන අරයා මෙයා ඊයේ හෙට මේ ටික දැනගෙන මේක තමයි කාමයේ කියන්නේ අවිද්‍යාව කියන්නේ නැත්නම් තෘෂ්ණාව තා අවිද්‍යාව කියන්නේ ඕක. ඒ වෙනකොට මට බුදුහාමරෝ දීලා තියෙනවා විද්‍යාවක් සහ විරංජන ගතියක් රංජනේ නොකරන ගතිය තමයි මම දැන් මෙතන. ඒකට කොච්චර අමාරුද කියලා බලන්නේ මොකද අපි මේ වඩා හොඳ දේ තිබියදී හොඳ දෙයට කැමති එහෙම නැත්නම් වර්තමාන මොහොතට හිත ගත්ත ගමන් බයක් සැකක් සහ බහිරවයක් ඇති බය බහිර වෙන්න පටන් ගන්නවා කයට හිත ආපු ගමන්. ඒකයි වයසට යනකොට බය. ඒකයි අන්ධකාරයට බයයි. ඒකයි ලෙඩ වෙනකොට බය. මොකද ලෙඩ වෙච්ච ගමන් ඇඟට එනවා හිත ඵලයන් කිව්වත් යන්නේ වයසට වෙච්ච ගමන් ඇහ කන දිවනාසේ වැඩ කරන්නේ නැතු යනවා. එතකොට හිත එනවා ඇතුළට. එතකොට ඒක සදාකාරක දඟගයක් පාටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා තරුණකම රකින්න, බාහිරත් එක්ක නටනද, දවල් කාලේ ගත කරන්න, රාත්‍රියේ බඟාරින්න. බුදුජානක වහන්සේ අපිට කියනවා ඔබ කොච්චර වගාත් මලක් කරන්න ගියත් දවසින් භාගයක්ම රාත්‍රියේ තියෙනවා. රාත්‍රියේ භාවනා කරලා පුරුදු වෙනවා. බෝ කොච්චර දව සෞඛ්‍ය සම්පන්න නැටුවත් වැඩි වේලාවක් ජීවිතේ තියෙන ලෙඩ වෙලා. ඒ නිසා ලෙඩ වෙන එකට පුරුදුයි. බෝ කොච්චර තරුණකම සහ තරුණහම රකින්න ගියත් වයසට යනවා. එන්නේ ඒකට පුරුදු යන් ඒක පුරුදු වෙන්න නම් මේ කයට කායගත සතියට නැත්තම් එලෙබසිටි සිහියට හිත යොදන්න ඕනේ මේ හිත තියෙනවා නම් මේ හුබස් බය මේක ලෙඩ වෙනවට තියෙන බය, වයසට යනවට බය, අන්ධකාරයට බය එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ කරවල වෙනකොට සතුටක් ඇති වෙනවා මට භාවනා කරන්න පුළුවන් කියලා. දවල්ේ ජීර භාවනා කරන වෙලදී කරවලේ ලේසි කියලා තේරෙනවා. ලෙඩ වෙච්ච වෙලාවක අනේ හොඳයි. අනේ කවුරුත් නොඉන්නව හොඳයි. පැත්තකලමඩ භාවනා කරන්න පුළුවන් කියලා එයාට සතුටක් ඇති වෙනවා. වයසට යන්න යන්න තේරෙනවා. ඒ ඔක්කොම නාකි වෙනකොට මේ පුළුවන් දේකුත් නෝ මේ පුළුවන් කාට බැරි දේකුත් නැහැ බැරි කාට පුළුවන් දේකුත් නැහැ මොනම දෙයක්වත් නැහැ නමුත් මට භාවනාවක් තියෙනවානේ කියලා නාකි උනත් භාවනා කරගන්න පුළුවන් හැබැයි ඒක නාකි වෙලා නම් කරන්න බෑ කල්ැතුව පුරුදු කරලා තියෙනවා ලෙඩ වෙලා කායගත සතිය පුරුදු වෙන්න බෑ පුරුදු වෙලා තියෙනවා රෑ උනාට පස්සේ කාය සතා වඩින්න බෑ දවල් වඩලා පුරුදු වෙලා තියෙනවා පුරුදු කරපු කෙනාට අරතියක් නැති වෙනවා බය පිළිබඳව හුඹස් බය පිළිබඳව ඉන්දෙන් අඩු වෙනවා. ඒක ඒ හුඹස් බය තියෙන කෙනාට හිතා ගන්නවත් බෑ. ඒගොල්ලෝ පුළුවන් තරම් සෙත් කවි කියනවා. ඒ තරම් පුළුවන් තරම් ආරක්ෂක යන්ත්‍ර බඳිනවා. පුළුවන් තරම් নানা ප්‍රවිධියට එක එකනා පිළිබඳ පිටිපස්සේ යන්නේ මේ කයේ වර්තමානයේ හිත තියාගන්න බැරි සාපේ. ඒක නොමිලේ ලැබෙන එකක්. හැබැයි බුදු කෙනෙක්ම කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මාත් එක්ක මට ඉන්න උනොත් මහා මෝස්පේන්තු කාලකන්ණි අනුගෙන් කොන් වෙච්ච රැහෙන් හැලිච්ච ගතියක්. බුදුජානන්සේකට කියනවා මේකට හුදෙකලාව කියන්නේ මේකට විවේකයේ කියන්නේ මේකට පිරිච්චකතිය කියන්නේ මේකට විස්රාමයේ කියන්නේ ඒකල පුළුවන් තරම් මමත් එක්ක ඉඳී කියලා. ඉතින් මේ වෙනස ඇති වෙච්ච කෙනාට බුදුරජාණන් සඳහන් කරන බයක් ඉන්නේ නැහැ කියලා. ඒක හරි අමාරුයි. මේ අපිට manussත්වයේ වශයෙන් ලැබිච්ච මේ කයේ මෙච්චර ගැඹුරු රහසක් මේ සියලු බය බෙහෙරවයන් නැති කිරීමට රහස තියෙන්නේ මේ කයත් එක්ක යාළු වෙන එක නිසා කය තමන්ගේ හොඳම මිත්‍රයා බාටපත් කරගන්න නම් ඉඳගෙන ඉන්නකොටත් කය බලන්න හිටගෙන ඉන්නකොටත් කය බලන්න ඇවිදිනකොටත් කය බලන්න නිදාගෙන ඉන්නකොටත් කය බලන්න යනකොට එනකොට කනකොට බොනකොට අත නිමනකොට අත දිගාරිනකොට හැම වෙලාවෙම මේ කයත් එක්ක ගත කරා නම් බුදුන් එක්ක ඉන්නවා වගේ කියලා හිතාගන්න. එච්චරයි. තමන්ගේ කයත් එක්ක ඉන්න හැම චිත්තක්ෂණයකම සරුවචන් වහන්සේත් එක්ක ඉන්නා වගේ සරුවචනදගේ සිවුරේ සුවඳ වැදෙනවා හේවන දැනෙනවා රාහුල පුංචි කුමාරයා ගිහිල්ලා පුංචි ආම්ද්‍රෝ ගිහිල්ලා නෑ පුංචි කුමාරයා සරුවචන්සේගේ කිසි බයක් නැතුව අතින් ඇල්ලුවා මොකද ලේ උරුමෙට මුණදේව බල්ලා කිව්වා මහාන ඔබ හේවනල්ලත් මට සපයි කියලා ඒ ලේ උරුමේ ඒ ලේනකම අපිට තියෙන ඕනෑකම බුදුහාමුදුර අපිට රාහුල කුමාරට දී උපදේශ ටික එහෙම දීලා තියෙනවා මේ කායගත සතිය වැඩුවා නම් මේ ඕනම බයක් ඇතිකොට කය සිහි කරන්න බය නැති වෙනවා දැන් අපි කතරගම දෙයන්ගේ කය සිහි කරයි කියන්නකෝ විෂ්ණු දෙයන්ගේ කය සිහි කරා නැත්නම් කපු වගේ පච්ච වඩම සිහි උණයි කියලා උන්ට පඳුරු ගෙවන්න බෑ උන්ට පඳුරු ගහන්න ඕන පඳුරු ගහන්න නැතුව ඔය බය නැති කරන්නේ නැහැ ඒක ලියවලා බහුවෙන්දත් බය එනකොට ආයෙත් පඳුරු ගහන්න මේකේ නෑ. නිකන්. මම හිතන්නේ ගොඩක්ම ගන්න නැත්නම් මේක නිකන් දෙන හින්දා කියලා. ওই බටහිර ලෝකෙ එහෙම කියලා භාවනා පන්ති තිබ්බොත් සල්ලි ගත්තේ නැත්නම් කවුරුවක්වත් එන්නේ නෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ මේ නොමිලේ දෙන දේ වටිනාකමක් තියෙනවා. දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයේට යන්නෙම නෑනේ. ටියුෂන් ක්ලාස් වලට ගියොත් ඔක්කොම පාස් වෙනවා. නිදහස් අධ්‍යාපනයට ගියාට ඔක්කොම පේනවා. නිකමට හරි ටියුෂන් පන්තිකට ගියා නම් හරියටම ඉන්ජෙක්ෂන් එක ගැහුවා වගේ කියලා දෙනවා. ඒ නිසා නොමිලදීම නිසායි මුත් බුදුජානසේ සඳහන් කර තින්නේ ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමානා මේ නොමිලේ ලද මුදා කියලා කියන්නේ නොමිලේ ලද මේ නිබ්බුතිය බය නැති මේ නීරසකමට බය නැති ගතිය බුද්ධ විඳින්නම් එක රහස මේ කයේ හිත පැවැත්වීම ඒ නිසා සර්වඥාන්සේ දුර්ලභෝ manussත්ත පටිලාභෝ කියලා සඳහන් කරලා තියෙනවා මේ manussාත්ම භාවය. මේ අත්භාව පටිලාභ තුනක් බුදුහාමුදුරු සඳහන් කරනවා. ඕලාරික අත්පටිලාභය, රූපී අත්පටිලාභය, අරූපී අත්පටිලාභය. අනික මිනිස්සු ආත්මයක් ගැන කතා කරන බුදුජාන්සේ අත්පටිලාභය කියලා කියනවා. මේ අපිට තියෙන ඕලාරික අත්පටිලාභයේ සනසන එක තමයි කාමය කියලා කියන්නේ. එහෙන් රූප කණින් ශබ්ද ගන්ධ රස පහස ලබන්න සඳ උදේ අමුඩ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කඹරනවා. මොකද ඒ? වැඩි වැඩියෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබලා මේ ඕලාරික කන සනසන. ඉතින් මේ ටිපාගෙන ගොනෙක් වගේ අන්තිමට කඹුරලා කඹුරලා මැරලා යනවා. එක එක්ක සන්තෝෂයෙන් මැරිච්ච එක මානව ඉතිහාසෙම නැහැ. 탁විත රජ වුණත් ඌනව මැරෙනවා. එහෙම කෙනා මේ ආගමක් ගැන හිතලා, කය ගැන හිතලා, කායගත සතිය නැත්නම් මේ ඉන්න ඉරියව් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස බැලුවොත් එයාට රූප ධානයක් ලැබුණයි කියලා හිතන්න. එහෙම නැත්නම් කයේ හිත පවත්වාගෙන වැඩි වේලාවක් ඉන්න පුළුවන් වුණා නම් එයා යම් වෙලාවක අත්විඳිනවා ඇහෙන්තොර රූප වලින්තොර, කනෙන්තොර ශබ්ද වලින්තොර, නාසයෙන්තොර ගන්ධ සුවඳෙන්තොර, දිවෙන්තොර රසෙන්තොර, කයෙන්තොර පහසෙන්තොර ගැත්තනකට ගියාට පස්සේ තේරෙනවා අපි කිව්වොත් මේ සාමාන්‍ය භාෂාවෙන් කියන හොඳට ආනපාන සතිය වඩලා ආනපචේ ගෙවෙන මට්ටමටම භාවනා ජීවුන කරපෙන්නාට ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ ගඳත් නැහැ රහසත් නහයත් නැහැ දිවත් නැහැ රසත් නැහැ කයවත් දැනෙන්නේ අන්න එතනදී දැනෙනවා निराமிෂ සුඛයක් අන්නේ निराமிෂ සුඛය ලැබිච්ච කෙනාට කවදාකවත් කාම වලට යන්න බෑ අරූප ධ්‍යාන ලබන්නත් බෑ ඒ නිසා කාමේ ඉන්නකන් නිර්ාමිෂුකය ලබන්නත් බෑ. ඒක බොහොම ලස්සන හෙට්ටුවක් ඇතන තියෙන්නේ කාම හැඟීමක්වත් තියෙන කෙනාට නිර්ාමිෂුකය ලබන්න බෑ. එකම ආත්ම භව ප්‍රතිලාභය හැවෑරියා වගේ කාම භෝගයෙන් අයින් වෙච්ච ගමන් සාර්ථක යෝගාවචරයට ධානාංග පහළ වුණොත් නිර්ාමිෂ සුඛයක් ලැබෙනවා. ඒකට කියනවා රූපී අත්පටිලාභය කියලා. ඒ අත්පටිලාභයේ ඉන්නකොට එයාට කාම ලෝකයක් හිතන්නත් බෑ කාම ලෝකයක් බලංගුත් නැහැ. ඒකේ ඉන්නකොට එයාට හිතුණත් මේ ලැබිච්ච රූපය ගෙවන් වෙනකම් භාවනා කරලා අරූපෙට හිත යොදන්න යාට කවදාකවත් කාම ලෝකේ බුද්ධි විඳින්න බෑ. නිර්ආමිෂ ලෝකේ සැප විඳින්නත් බෑ. යා අරූප ලෝකෙට යනවා. ඉතින් ඒ නිසා මේ එකක ගත කරන කෙනාට අනිත් දෙක ලබන්න බෑ. අපි මෙතෙක්කල් සංසාරේ ගත කරේ තන්නේ කර ඕලාරික ශරීරේ කාම ලෝකේ මේ ජීවිතේ විතරයි වෙන්නේ නැති අපිට නිකන් හෝ මේ බණ භාවනාවක් කරලා නීවරණයන්ගෙන් තොර චිත්ත ප්‍රවෘත්තියක් පවත්වන්න පුළුවන් බව දැනගන්න ලැබුණා. ඒක දැනෙන වෙලාවේ කාමයේ රස විඳින්න බෑ. ඒ ප්‍රතික්ෂේප කරන දුමකට යන්න බෑ. ආන්නේ ප්‍රතික්ෂේප කරන්න යන්න බැරි මේ ධ්‍යාන සුඛයට ප්‍රධාන වෙන්නේ කය, කායගත සතිය, ආනපානේ ආනික භාවනා කරන කෙනෙකුට පුළුවන් වුණොත් දවසකයේ ඉඳුරංගෙන් පරිබාහිර වූ ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච ඒ නිරාමිෂ සුඛේ ලබනද එදාට එයාට කියන්න පුළුවන් මිනිස්සෙක් කියලා. එහෙම නැත්නම් බුදුරජාණන්සේ වචනය පාවිච්චි කරනවා මගෝ මගෝ කියන්නේ මුර්ගයයි කියලා. කාමසැපේ හොයන කෙනාට උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමසැපේ හොයන මේ කය ගැනම හිතන කෙනාට ප්‍රපංචාබි රතෝ මගෝ ප්‍රපංචයන් ගැන හිතමින් අතීත නාගත ගැන හිතමින් අරයමයා ගැන හිතමින් අතර මෙතන ගැනමින් හිත ගත කරන උදේ ඉඳලා ගත කරන කෙනාට ප්‍රපංච කරනවායි කියනවා හිත නිතරම ගොජ දානවා ඒක නා මුර්ගීක අතර වෙනසක් නැහැ කොයි වෙලාවක හරි ඒ කාර්මණක හිත පිහිටවගෙන එහිම নিমগ্ন වීමෙන් රූපත් ඇහත් සද්දත් කනත් ආදී දෙකෙන් චිත්තක්ෂණතර විමුක්ත වෙච්ච එකනට කියනවා අහිංසකා යෝ මුනයෝ එයා මුනිවරයෙක් වගේ තාමත්ම අහිංසකයි එයා හිත මේ කයෙහි নিমগ্ন කරලා කායගත සතිය ගියාට පස්සේ මොනම දෙයකටවත් සැලෙන්නෙත් නැහැ බය වෙන්නෙත් නැහැ ඉතින් මේක සාමාන්‍යයෙන් හරි අමාරුයි මේ අතරමැදි අවස්ථාවල් දැකම නැති කෙනෙකුට හිතා ගන්න. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ ඒක වෙනමම ලෝකයක්. අපි ඉන්නේ මේ පවුල් කන පවු කරන කාම ලෝකේ නිසා අපිට ඕවා අදාළ නැහැ. ඒක වෙනමම જાතියක් කියලා. දැන් බුදුරජාණන් පෙන්නන්නේ මේ කාම භෝගී කෙනාට අතෙන්ට යන්න පුළුවන්. යෑම සඳහා තියෙන ඒ දණ්ඩ තමයි කය කියන්නේ. ඒ කායගත සතිය වඩපු කෙනාට කය පිළිබඳව පූර්ණත්වය අවබෝධය වැඩෙන්න වැඩෙන්න ඒ කෙනාට මේ බය සැක සංකා කියනව දුරු වෙන්න පටන් අර ගන්නවා. ඒ දුරු වීම විසුද්ධි වශයෙන් කියනනම් කාංකා විතරණ විසුද්ධි කියලා කියනවා. මාර්ගාංගයක් වශයෙන් කියනකොට කියනවා අවික්කප්පසාදේ නොසලින ශ්‍රද්ධාවක් ඇති වෙනවා හතරක් පිළිබඳව බුදුහාමුදුරුව පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව සහ Taman රැකපු සීලේ පිළිබඳව එතෙන්ට එනකන් අපි රකින්න සීලේ පිළිබඳ අපිට කිසි අගයක් ආඩම්බරයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ කායගත සතිය මේ වශයෙන් හොඳට තේරුම් ගන්න වට කෙනාට බය සැක සංකා නැතිවීමේ පළවෙනි ලකුණ තේරෙන්නේ මේ සූත්‍රේ පටන් ගන්නකොට සූර්යස්ත බික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණුග්ගං කියලා කියලා තියෙනවා. ඉර නගින්න ඉස්සෙල්ලා ඉර නගින බවට පූර්ව නිමිත්තක් එනවා. පූර්වංගම වෙනවා අරුණ. ඒ වගේ තමයි මේ වගේ Tamanට බය නැති වෙන්න කලින් ශීර්ෂයක් බය නැති වෙන්න කලින් Tamanට පූර්ව නිමිත්තක් පහළ වෙනවා. යෝනිසමනස්කාර. යෝනිසමනස්කාරය කියලා කියන්නේ අපිට මොන කරදරයක් තිබුණත් මේ කයට එන්න පුළුවන්කම තියෙනවා. අම්මා මරත් වෙන කරදරයක් වුණත් මම මෙතන ඉන්න බව දැනගැනීමේ හැකියාව තියෙන නිසා මේ කරදර ගැන කතා කරගෙන ඉන්න එපා. ඒ කරදර තියෙදි මගේ කයට එන්න පුළුවන්කම දැනෙනවා නම් ඒ ඒ හැකියාව මගේ නැති කරන්න කාටවත් බෑ කියලා දන්නවනම් නෝනින් මෙනෙහි කිරීම කියලා එක අපි බාරගත්තොත් ඒකේ නා මීට පස්සේ හිත කරදර ගන්න දේවල් ගැන කතා කර කර අනුන් එක හදා බෙදා ගන්න යන්නේ. ඒ හිත කරදර තිබුණත් මම මෙතන ඉන්න බව දැනගන්න පුළුවන් කියන හිත කරදර නැති తত্ত্বය ඒකට කියනවා අසහනේ නැති తত্ত্বය ඕනේ කරදර ගොන්නක ඉඳද්දී උරගා බැලිය හැකි පරීක්ෂා කළ හැකි తত্ত্বයක් සද්ධාව තියෙන කෙනාට සීල තියෙන කෙනාට සතිය තියෙන කෙනාට ආනේක තේරුම් ගත්ත කෙනාට තේරෙන පටන් අර ගන්නවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හිත කරදරගෙන දෙන අසහනයගෙන දෙන ආතතියගෙන දේවල් ගැන කතා කරමින් එව්වටම පොහොර දාමින් ඉන්නකොට අපේ හිතේ මේ යෝනිසමනසිකාට කයට හිත ගන්නම බෑ. ඒක දියුණු කරන වැඩි කරන එකම දේ තමයි ජනමාධ්‍ය කියන්නේ. ලෝකෙ තියෙන කුණු කන්දල් ඔක්කොම ගෙනත් දාලා ව්‍යාගත්ත බත කන්න දෙන්නේ. අපිට වෙලා තියෙන්නේ බත් කෑවට වැඩි බත් නොකෑවට වැඩි ආපම් ප්‍රවෘත්ති බලන්න නැතුව ඉන්නම බෑ. ඒ ප්‍රවෘත්ති ටික ඇහුන්නේ නැත්නම් දවස ගත කෙරුවට කිසි වැඩක් නැහැ ජීවිතේ. ඒ නිසා හුඟව දෙනෙක් කියනවා මේ දිනකට භාවනා කරනවා කරන්න බෑ. උදේ ඇවිල්ලා හවසට අනේවට නම් සලකා බලන්න පුළුවන්. මොකද හවස ප්‍රවෘත්ති ටිකවත් අහන්න පුළුවන්. වෙන එකක් නැහැ. ප්‍රවෘත්ති කියලා කියන්නේ ලෝකෙම තියෙන කක් හරික තීරම එකතු කරලා පෙත්තකට හදලා ගිල්ලන දෙයක්. තියෙන කඩප්පුලෙම දේවල් ටික එකතු කරනවා. එකතු කරලා ඔලුවට දානවා. ඒක විස විඳපු ඊතලයක් වගේ අපි ඉන්න තැන හොයාගෙන ගිල්ල ගන්න. ඒක නිසා කරුණා කරලා Tamange ජීවිතේ හෝ වේවා අනුන්ගේ වේවා මේ නරක නෝක්කඩු කවදාකවත් වවන්නත් එපා පෝෂණය කරන්නත් එපා පතුරවන්නත් එපා ඒක භයානක අකුසලයක් අකුසලයට පොහොර දෙමීමක් මාර්ගපාක්ෂිකයි අද මේ නිසා ලෝකයේ තියෙන IT ටෙක්නොලොජි වලින් හොඳම යුගය. ඒ කියන්නේ මායාවේ හොඳම රාජධානි. ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ මාර රාජධානියක්. ඕකේ ගියේ එකෙකුටවත් හරි ගිහිල්ලා නැහැ. හරි යන්නෙත් නැහැ. උන් කරන් සැලසුම් කරන්නෙම තව එකෙක් වටන්න තමයි. ඉතින් සා පුළුවන් නම් බලන්න මේ කොච්චර જાති තිබුණත් ඒ කොච්චර දේවල් ඒ ටෙලිවිෂන් වලින් පත්තර වලින් පෙන්වුවාට ඒව බලන ගමනුත් බලන ටෙලිවිෂන් එක බලන ගමනුත් බලන මම මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද කියලා. ටෙලිවිෂන් එකේ මොන ත්‍රාස ජනක දෙයක් දකින්නකොට වුණත් මම මෙතන ඉඳගෙන ඉන්නවා බව දැනගන්න පුළුවන් නම් එයාට ඕන නම් ත්‍රාස ජනක දේවල් ඒකේ මත් වෙන්න පුළුවන් නැත්නම් මම මෙතන කයේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන් කයේ ඉන්න බව දැනගන්න නම් බුදුන් එක්ක ඉන්නවා. අරක බලන්න කියනම ආරයත් එක්ක ඉන්නා වගේ අපායට යනවා වගේ කෙලේශයක්. ඉතින් මේ දෙකෙන් ඒක බලන ගමන් මේකේ ඉන්න බෑ කියලා මට ඒ තියෙන අයිතිවාසිකම නැති කරන්න කාටවත් බලතලයක් නැහැ. යෝනිසෝමනස්කාරය තියෙන එක නේක Tamanට අරගෙන පාවිච්චි කර කර බලන ඕනේ කරදරයක් ඕනේ හිත කරදර දෙන්න දෙයක් තියෙද්දි මම මෙතන ඉඳගෙන ඉන්නවා මම මෙතන හිටගෙන ඉන්නවා කියන දේ දැනගන්න එක මම කියන්නේ මානව අයිතිවාසිකම කියලා. ඕනම කෙනෙකුට තියෙන එක. ආන්නේම තියෙන තියෙන අරක බලනකොට බය ඇති වෙනවා, චකිත ඇති වෙනවා, සැලීම ඇති වෙනවා. මේක බලනකොට ඒ නිශ්චල බව, අශෝකං, විරජං, ඛේම. ශෝක නැති බව ගතිය, රජස් නැති ගතිය, ඛේමේ වැටේ. මේ මේක ලැබිච්ච මිනිස්සයා ඒ බව නොදැන අර ප්‍රපංච කරන දේවල් ගැන කතා කර හිටියොත් මුර්ගෙක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තිරිසන් කියලා කියනවා. ඒ තිරිසන් වැඩ තියෙද්දි තමන්ගේ කය ගැන කතා බලාගෙන ඉන්න අහිංසකයාට මුනිවරයයි කියලා කියනවා. ඉතින් ওই දෙකෙන් කොතන තමන් තෝරන්නේ කියන එක සර්බලදාරි දිව්‍යන් වාසිය තෝරන්නේත් නෑ බුදුහාමුදුරු තෝරන්නේත් නෑ. තමන් තෝරගන්නේ තමන තියෙන යෝනිසමංස්කාරය හැටියට ඒ නිසා බුදුරජාණන්සේ හිත පැවැත්තිය යුතු තැනක් පෙන්නලා එහෙම කරන්න කියලා මූලධර්මයක් ඉදිරිපත් කරලයි කියන්නේ මේක පැවැත්වුවොත් අපසල්. නොකරන දේවල් නෙමෙයි කියන්නේ කල යුත්තක් පෙන්නලා මෙන්න මේ AI එකේ තියන්නේ අනිත් වැඩ කියොත් අකුසල්. ඒ නිසා අපි මෙතෙක් කල් ඉති 100ක් අකුසල් නම් දැන් බලන්න ඕන ටික ටික ටික ටික හිත පැවැත්විය යුතු තැන නැත්නම් කායගත සතිය හිත පැවැත්වුවොත් යාට මේ අකුසල් ඇසුරු කිරීමෙන් එන බය බය බෙහෙරව නැති වෙලා බය බෙහෙරවන් අ비බුය්‍ය අ비බුය්‍ය විහෙරති එනේන බය බෙහෙරව නිසක සැකගතිය බය එනකොට කායගත සතිය දිහිත දාන්න දාන්න ඒවා එනවා වගේ මේවා යනවා ඒත් ප්‍රතිකර්ම කරන්න ඕනේ තමන් හිත පවත්වන්න ඕනේ කායගත සතිය කියලා ඒ බය පිළිබඳව තිබුණ හුඹස් බය එnde ende ende ende අඩු ඒක නිසා බුද්ධ ඥානසේ සඳහන් කරලා තිනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාර තමන් සති ධර්මයේ ආරසා කරනවා නම් කායගත සති ධර්මයේ ආරසා කරනවා නම් කායගත සති ධර්මයේ තමන්ව ආරසා කරනවා කොයි මොහොතක හරි Taman කායගත සතිය අරසා නොකරොත් ඒ වෙලාවේ Tamanට බය බෙහෙර වෙනවා. අනතුරුදායක ගතිය එනවා. ඒක නිසා නිතරම හරියට එන රාජ්‍ය ශෛලියේ තියෙන සූර්යයක් කලව පළලා ඇතුළට දාලා මහගෙන හිටියොත් ඒ මනසට හෙන වදින්නේ නැහැ කියලා කතාවක් ගමේ පොත්ති කතාවක් තියෙනවා. ඒ සූර්යය ඉල්ලගත්තොත් අතේ හෙන වදින්නේ නැහැ කියලා ඒක හෙන රාජ්‍ය තෛලය කියලා කියන්නේ. වෙඩි උණ්ඩයක්වත් වදින්නේ නැහැ කියලා. ඊට වැඩි එහෙන රාජ්‍යයක් තමයි මේ මම දැන් මෙතන ඉන්නව නැත්නම් කායගත සත්‍ය කියලා කියන්නේ. ඒ තරම් බලවත් දෙයක්. ඒසා බලවත් දෙයක් අමතක කරලායි අපි මේ අතීතනාගතය අතන මෙතන අරියමයි කල්පනා කරන්නේ. ඒ නිසා දැනට නම් හිතා ගන්න බැරි වෙයි. නමුත් උත්සාහ කරන්න පුළුවන් තරම් මේක මත්ති දවසක තේරෙයි. හැකි තාක් දුරට මේ කායගත සත්‍ය වැඩුවොත් ලැබෙන ආනිසන්ත පළවෙනි එක තමයි ලාමක කුසල් කරන විනෝට මේ භාවනා කුසලේ වැඩි කරાવી. දෙක තමයි ඒක වැඩි කරනකොට මේ දෙක කල් ඒකට තිබුණු සැක බය අනිශ්චිත ගති වෙනුවට කොයි වෙලාවෙ සරණ යා හැකි ආරක්ෂාවක් හෙවිය හැටි මනුස්සකයක් මට ලැබිලා තිනවා මම මිනිස්සෙක් වෙන්න ඕනේ නම් මේ අතීත අනාගත අරය මෙයා අතන මෙතන ගැන කල්පනා කරන එක අඩු වෙන මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක වැඩි වෙන ක්‍රියාකාරකමක් එහෙම නැත්නම් කියනවා නම් භාවනාවක් එහෙම නැත්නම් කියනවා ප්‍රතිපදාවක් එහෙම නැත්නම් කියනවා ජීවන රටාවක් හදාගන්න ඒ ජීවන රටාව හදාන යනකොට අපි මෙතෙක් හම්බ කරපු සියල්ලම බාධා කරනවා අපි යමක් මේ ජීවිතේ හම්බ කරලා තුනේ හැමදේම කරන්නේ අපි අතීතට අනාගතට අදිනවා අතෙන්ද මෙතෙන්ද අදිනවා අරයා මෙයා ගැන හිතනවා යම් මොහොතක මේක තේරුම් අරගෙන ඒ හම්බ කරපු දේවල්ට වෛර කරන්න යන්න එපා. නමුත් මම දැන් මෙතන ඉන්න එක වැඩි කරන්න ඕනේ කියලා බැලුවොත් මෙතෙක් කල මුස්පීන්තු කියපු කම්මැලිකම කියපු එකට උහුදේ කලාව කියලා ලස්සන වචනයක් එනවා. මෙතෙක් පාළුයි තනිකම කියන එකට විවේකයේ කියන වචනයක් බුදුහාමුදුරුවෝ දාලා තියෙනවා. එන්න එන්න එන්න අර විවේකයේ අධික කරගෙන උදේකලා වැඩි කරන තැනට ගියාම අපි ඉබේම කල්යාණ සද්ධර්මයට වැටෙනවා. සත්පුරුෂයන්ට ඇදෙනවා. ඒ ප්‍රයත්නයේ සත්පුරුෂයන්ට අපිට කරලා දෙන්න දෙයක් නැහැ. Taman ඒක කරලා සත්පුරුෂයන්ට අවස්ථාව දෙන්න ඕනේ. සද්ධර්මයට අවස්ථාව දෙන්න ඕනේ මේ භාජනේ හිස් කරන්න. අතිචින් අනගටේ පුරවලා තියන්න එපා. අරයාගෙන් මෙයාගෙන් කරුණු කාරණාවල පුරවන්න එපා. අතන මෙතන තියෙන දේවල් වලින් පුරවන්න තෝ හිස් කෙරුවොත් සද්ධර්මයට ඉත් ලැබෙනවා. එතකොට තමයි තේරෙනවා ඒ ප්‍රයත්නේ කරන කෙනාට සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගති කල්බදු ක්‍රමයට ණයට ගත්තා වගේ තමයි තියෙනවා. අපි දැන් වාහන ගන්නේ කල්බදු ක්‍රමයට. ප්‍රීමියම් එකක් ගෙවන්න ඕනේ. හැබැයි දැනට වාහනේ තමයි ළඟ. ආන්නේ වගේ යෝනිසමංසකාරය තියෙන එකනට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කරපු ආදර්ශවත් ක්‍රියා දැකලා මමත් ඊට පස්සේ පුළුවන් තරම් විවේකයේ වඩන්න ඕනේ. පුළුවන් තරම් කයේ ඉරියව්වත් එක්ක ඉන්න ඕනේ. හුදේකලා වෙන්න ඕනේ කියන හුදේකලා තමයි ලෝකේ තියෙන කලාවන්ගේ ශ්‍රේෂ්ඨම කලාව. ආන්න එක තේරුම් ගත්ත එක්කනා නිවන් දැකලා නැති වුණාට නිවනේ ආශිර්වාද ලබනවා බුදුරජාණන් වහන්සේගේ වැඩිපුර කරුණා මෛත්‍රියට ලක් වෙනවා උදාහරණෙ ඉන්න නිසා නෙවෙයි මම කියන්නේ ප්‍රබුද්ධත්වයේ කරුණාව ලැබෙනවා සද්ධර්මයේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. ඉතින් තරහ වුණාට කමන්නේ මට කියන්නේ නම් දන් දීලා ලබන්න පුළුවන් දෙයක් කියලා හිතන්නත් එපා. සිල් ලැබලා ලබන්න පුළුවන් දෙයක් හිතන්නත් එපා. මේක භාවනා කුසලයමයි. මේ භාවනා කුසලයේ තිබියදී මේ අනිකුත් ලාමක කුසල් කටයුතු කරන්න යන එකනට තමන්ගෙම තමන් හතුරුකම් කරගන්නවා මිස කවුරුත් ඇවිල්ලා අපිට හතුරුකම් කරන්නේ නැහැ. නමුත් ඒක ස්වයන්තිද්දව මතක් වෙන්නේ නැතිද බුදුහාමුදුරුවෝ බණට කියලා දෙනවා. නරකට වැඩි නම් හොඳ හොඳ කරන එක නමුත් හොඳට මතක තියාගනි ශාසනයක් තියෙන කාලේ වඩා හොඳ කියලා එකක් තියෙනවා. අන්නේ වඩා හොඳ වෙනුවෙන් ඔය නරකත හැරියා වගේම හොඳ ගැන ගණන් ගන්න නැතුව වඩා හොඳට යන්න යන්න බැරි එකම බාධාව අපේ හොඳ ටික. අපි හොඳයි කියලා හිතාන ඉන්න ටික ඒක අතාරිනවා කියන එක ලේසි නෑ. වෙන විදිහට කියන්න පුළුවන් අපිට මේ බය බෙහෙරව ඇවිල්ලා තියෙන්නේ අපි මේ හම්බ කරපු හොඳ ටික නැති වෙයි කියලා. වඩා හොඳ විශේෂය කියලා මේක නිකම්ම අතහරින්න පුරුදු කරපෙන්නාට ඒක බයක් නෙවෙයි ඇති වෙන්නේ මේ වඩා හොඳට යන්න පෙර නිමිත්තක් කරගන්නවා. එතකොට යාට සතිය නැත්තම් සති ධර්මයේ ආරක්ෂා කරනකොට නිතරම ආරක්ෂකයක් ආරක්ෂක යන්ත්‍රයක් නැත්තම් ආරක්ෂක වැටක් Taman ළඟ තියෙනා වගේ තීරණ පටන් ගන්නවා. මේක තමයි බුදුරජාණන්සේ රාහුල කුමාරට දීපු දෑවැද්ද. බුලවාන්තරං කායගත සතියට පුරුදු කරා. යශෝදරාට ප්‍රියම්බිකාවටත් ළඟට ගිහිල්ලා කියලා දුන්නේ ඕක. සුද්ධෝදන රජුණා දුන්නේ ඕක. ඒ නිසා ඒ කායගත සත්‍ය සූත්‍රය නිම කරන ප්‍රදේශයේ තියෙන වැඩුවොත් ලැබෙන ආනිසංශයක් මම මේ වෙලා අරගත්තේ එදා කතා කරේ අරතිය ගැන අද කතා කරේ බය වේරව සහෝ හෝති නැතං බේරවං සහති බය බේරවං අබිබුය්‍ය අබිබුය්‍ය විර්ති බය වේරෝ නැතුව නෙවෙයි. එනේනේ නේක ජය ගනිමින් ජය ගනිමින් ඉදිරියට යනකොට දවසින් දවස තමයි තේරෙන්න පටන් අර ගන්නවා පෞරුෂත්වයේ වර්ධනයක්. එහෙම නැත්නම් මේ ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයෙන් තොර අපිට වෙන අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ කියලා ඒ ධර්මයට නතු වෙනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඒ ධර්මය ධර්මයේ රකින්න එක්කන කොහොමද තරසක අර වෙන මොකක්වත් ආරක්ෂක යන්ත්‍ර ඕන කරන්නේ අපි රැකිය යුතු ධර්මය මොකද්ද කායගත සති තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව හෝ ඉරියව්ව ඇතුළේ තියෙන ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව හෝ නැත්නම් අපි කියන පිම්බීම හැකිලින් පිළිබඳව හෝ කය කය තියෙන බාර තියෙන ලකුණ අතනෑර මොනට මොන දාලා ඉන්න පුළුවන් නම් පුළුවන් ද බලන්න මෙන්න මේක තමන්ගේ දරුවට කියලා දෙන්නේ ඕගලන්ට හොඳට තේරෙයි ඕගලන්ට වැඩි ඉක්මනට දරුවා අල්ලනවා. පුළුවන් නම් මැරෙන්න ඉන්න වයසට ගිය අම්මට තාත්තට කියන්න තමන් ඉන්නේ ඉරියව්වට හිත යොදාගෙන ඉන්න කියලා. ඒගොල්ලන්ට ලේසි. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් ඊට පස්සේ ආයේ මේ තරුණකම තරුණ සම ඉල්ලන කායසක් නෙවෙයිනේ. 80 පෙන්නට පස්සේ. ඊට මේ බය කරවන්න එපා අනම්මනක් නැහැ. දැන් ඔය ඉන්න ඉරියව්වට හිත දාන්න කියලා. අත්තම්මල මුත්‍රමල කොච්චර අමාරු වේද කියන්න බෞද්ධයන්ට ඕක කියලා දෙන්න. හරි මම. අති ශ්වාසයෙන් කිව්වොත් අල්ලන. මේ ගොඩින් මාත් ඉන්න කාලේ ඒගොල්ලෝ යනවා මේ පිළිකාරෝහලට පිළිකා වාට්ටුවට නුවර. ගියාම ගිහිල්ලා මේ හිට තව දවස් දෙකකින් මැරෙනවා. ඒ දෙදුගේ ඇඟ ගඳයි නෑයෝ නෑ කතා කර කර. ඉතින් මිනිස්සුන් හරි ලොකු දෙයක් තමයි ඇවිල්ලා මේ ගොඩින් කියලා කියන්නේ මිල්ලන් භාවනා මධ්‍යස්ථානේ කමටහන් දෙන්න වගේ හිටියව ගිහියා. හරි ආසය හරීම විවුර්තයි. ඉතින් කතා කරනකොට බලනවලු ගොඩ්වින් පුළුවන්ද කියලා බලන්න මේ මිනිසුන් මේ ඇතිවිලා තියෙන මේ දුක ඇතිවිලා තියෙන තනිකම ඇතිවිලා තියෙන වේදනාව තියේදී කය ගැන බලන්න පුළුවන්ද කියලා. කිසි කෙනෙකුට කිට්ටු කරන්න බැරිලු අදහස. ඒගොල්ලෝ කියනවා මේ මැරෙන්න යන ඉන්න වෙලාවේදී කොහොමද මේ කායගත සතිය කරන්නේ? එහෙනම් මෙච්චර වේදනාව තියේදී කොහොමද ඉන්නේ ඉරියව්ව බලන්නේ? ඒ ගොඩින් මහන්තය කරන්නේ අතේ සල්ලි දීලා බස් එකේ ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරලා පයින් එන තරමට සල්ලි නැහැ. අතේ දිගටම ගිහිල්ලා ඊට දශක මම ඇහුවා මේකෙන් මොකද්ද ලැබෙන ප්‍රයෝජනය කියලා. ඇත්තටම කියනවනම් ප්‍රයෝජනයක් නැහැ කියලා. කියන්නේ ගියාට ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට තේරුම් කරලා දෙන්න බෑ. හැබැයි එක දවසක් හොඳ අයියා හත්තේ තියෙන ඇඟක් තියෙන දෙමළ අම්මා කෙනෙක් හිටියයි කිව්වා. හොඳ වෙලාවට වතුලයින් එක හිටපු කෙනා සිංහල පුළුවන් කියලා. ඒ අම්මා හිතුවේ නැතුළු ගොඩින් මහත්තයා ළඟට ඒ ගිහලා මොකද ගොඩින් මහත්තයා බෞද්ධයෙක්නේ. අම්මා ළඟට ගිහලා හොඳට කතා කරගෙන ඉන්න ගමන් කියලා තියෙනවා මේ මං ආවේ ලාභයක් ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි. ඔය ලෙඩේ තියෙද්දි මේ මරණය කියලා දවස් දවසකින් දැනගෙන තියෙද්දි මේ ශරීරය කන පිළිකා වේදනාව තියෙද්දි මේ ඉන්න ඉරියව්ව දිහා බලන්න පුළුවන් ද වේදනාව හරහා. ඒ මොන මාත්‍යා කිව්වලු මාත්‍යෝ ඕක පොඩි කාලේ කියලා තුන නම් අල්ලන්න පුළුවන් ලෙඩේ එන්නේ. ඉස්සලා දැන් තියෙන්නේ මේ මේ අමු මාස් කන විදාදියක්. පිච්චෙනවා, දානවා. හැබැයි මාත්‍යාවිල කියව නිසා උත්සාහ කරන්න කියලා. නෝනට තිබුණා තව දවස් තුනක ජීවත් වෙන්න. ඒ අතරමැද දෙවෙනි දවසේ යනකොට එනෝන මහත්තයා කිව්වලු මහත්තයා මේක බැලුවොත් මෙච්චර තියෙන වේදනාව තියෙදි මම බුදියන් ඉන්න බෝද අල්ලන්න පුළුවන් මට. මම ඉන්නේ දැඩි වේදනාව. ඒක ඇත්ත මම දන්නවා ඇඟ ගඳයි. මම දන්නවා තව දවස් තුනකින් මැරෙනවා කියලා. හැබැයි මම බුදියන් ඉන්න බව මට අල්ලන්න පුළුවන් කියලා. ගොඩින් මහත්තයා කිව්වලු කොහොමද ඒක දන්නේ? ඔයා ඔය හිතලානේ කියන්නේ. නෑ නෑ හිතන්න ඕනේ නෑනේ මහත්තයා. මෙච්චර මේ පිළිකා හැදිලා වේදනාව තියෙද්දි මම හිතගෙන නෙවෙයි කියලා මම දන්නවා. මම බුදියාගෙන ඉන්නේ කියලා දන්නවනේ. ඊට පස්සේ කිව්වලු ගොඩින් මහත්තයා කිව්වලු ආයි විශ්වාස නම් පොඩි පරිශනාවක් කරන්න. එහෙම මේ මම දැන් මෙතන බුදියාගෙන ඉන්නවා කියනකොට වේදනාවෙන් කොච්චර දුරස්ත වෙනවද කියලා. අර නිතර කන නිතර පුච්චන නිතර විදාදියෙන් දුරස් වෙනවා කියලා. උන්න මහත්ය දුන්නේ ඊටත් වැඩිය එහෙන gediyak මට කියලා දැන් මැරෙන්න දවසයි තව තියෙන්නේ. අනිත් දවසේ යනකොට ලෙඩ මැරිලා ඇටෙන්ඩන්ට් කියන්නේ කිව්වලු අර මහත්තයා ආවොත් කියන්න කියලා මම වේදනාවෙන් දුරස්ත වුණයි කියලා කියන්නේ. මැරිලා තියෙනවා ඒත් මැරෙන මොහොතේ මේ වේදනාවේ පොඩි දුරස්තකම ගච්ඡර තමයි ස්වාමීන් වහන්සේ මට මේ බණ භාවනා කරනකොට මරණාසන්න ලෙඩුව හම්බ වෙනකොට කිව්වේ බෞද්ධ කෙනෙක් නෙවෙයි. දෙමළ අම්මා කෙනෙක්. බෞද්ධ කවදාකවත් ඕක බුදුබණක් කියලා බාරගන්නේ නැහැ. කායගත සතියක් කියලා බාර ගන්න ජීවිතේට මේ වගේ වෙලාවක ධර්මයේ යොදන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දැන් ඉතින් කැන්සර්. කොහොමඩක්වත් ඉසాత බැඳගෙන හඬන එකයි තියෙන්නේ. මම ඉවරයි. මොකකින්වත් කරන්න බෑ කියලා 100 100ක්ම පච වෙලා 100 100ක්ම තුච්ච වෙලා නීච වෙලා යන්නෙම අපායටනේ. හැකි සංඥාව පලාතක නෑනේ. මේ වගේ අභියෝගයක් දෙන්න පුළුවන්ද කියලා හිතන්න අඩු ගන්න තමන්ගේ අම්මා වයසට කියලා දැන් මැරෙන්න හදන තියෙනකොට මතක් කරලා දෙන්න හිතෙන්නෙත් නැහනේ අපිට අපිට හිතෙනවා අනේ දැන් ඉතින් කරන්න බැරි වෙයි කියලා. දීලා බලන්න කලාතුරකින් අල්ලනවා. එතකොට තමයි තේරෙයි ඇයි මට බැරි මේ අම්මට කැන්සර් ඇදලා තියෙදි මට ඉන්න තැන ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි මොකද ප්‍රශ්නේ අම්මට කැන්සර් කියලා කෑවස්සන් ගහගෙන අඬ අඬ හරි එහෙම ඉවුවයි කියලා අම්මට කැන්සර් තනිපේනවනම් කමන්නේ නැටුවට අනීප වෙන්නේ ඒ ජීදි මම මේ ඉඳගෙන ඉන්නවා මම මේ බත් කනවා කියලා බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මේ ආපු බය මේ ආපු වේදනාව නිසා අපිට වඩා සතුටුමත් වෙන්න වඩා කායගත සති වෙන්න කොනක් නෙමෙයි මේකේ එන්නේ. එතකොට කැන්සර් එක අපිට දේව දූතෙක් වෙනවනේ. යම දූතෙක් නෙවෙයිනේ. ඒ මේ බුදුහාමර පෙළ දෙන ක්‍රමවේදය. බුදුහාමර පෙළ දෙන චින්තන රටාව හැබැයි ඒ චින්තනට ආවේදී හොඳ පෞරුෂත්වයක් තියෙනවා. මෙවැනි දෙයක් කරන්න. අපි හිතන්නේ එහෙම කරන එක අසාධාරණයි. අපිට මෙල අඬන එක තමයි හොඳම දේ. අම්මට තියෙන කැක්කම වශයෙන් කොන තියෙන අඬනේ කියලා. තකතිරුයි. තකතිරුයි. කිසිම ලාභයක් වෙන්නේ නැහැ ලෙඩාට. ඊටාම අශීර්ව අවස්ථාවේ හිටියත් ලෙඩාට කල යුත්තේ කියලා දෙන්නේ. කියලා දෙන්න අපිට විශාල ශක්තියක් ඕන. අපිට විශාල ඒවට කියනවා සුව ශක්තිය කියලා, විශ්ව ශක්තිය කියලාත් ඔකට කියන. කියන්නත් බෑ අපිට. අපි ඒක අත්දකලා නැත්තම්. අත්දකලා තියෙනවා කිද හැකි. පටාචාරා බුදුරජාණන්සේ ළඟට එනකොට දරුවෝ දෙන්නත් මැරලා, මනුස්සත් මැරලා, අම්මා තාත්තත් මැරලා, පුත මල්ලිත් මැරලා, ගේත් ගිනි අරගෙන රෙදිත් නැහැ. බුදුන්සිකේ සීලෝ පන්නංගී යුව සීලෙව්වා. රෙද්ද නෙවෙයිනේ සීයේ තියෙන්නේ. මිනිහා ගාව නෙවෙයිනේ 100 තියෙන්නේ. දරුවෝ ගාව නෙවෙයිනේ 100 තියෙන්නේ. අම්මා ගාව නෙවෙයිනේ 100 තියෙන්නේ. කයේනේ රෙදි නැතුණාට කය තියෙනවනේ. අර ඔක්කොම කලබල තියෙද්දි සෝවන් වුණා. ළඟ හිටපු මිනිස්සු බනින්න පටන් අරගත්තා මේ චාරයක් නැති අම්මන්ටි හෙළුවෙන් ඇවිල්ලා බුදුහාමුදුර ඉස්සරහට කඩන්නවත් නැහැ කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ පටචාරාවේ ගමන sannivedanaya සිද්ධ වෙනවා. ඒ නිසා රෙදි නැති වෙනකන් ඉන්න එපා. දැම්ම දැම්ම කරගන්න. ඔය දරුවෝ තීරම මරණකම් ඉන්න එපා. අම්මයි තාත්තයි දෙන්නම ගිනි යනකම් ඉන්න එපා. මේ තියෙන දේවල් කරදර තමයි. ඌව ඉවර වෙන්නේ නැහැ. ඌව තියෙන අල්ලපනල්ල කෙරුවොත් ඌගලගේ ගෙවල් වල ඉන්න දරුවෝ සැනසෙයි. අම්මලා තාත්තලා සැනසෙයි. බුදුහාමරගේ පණිවිඩයට රැස් වී දෙන්න පටන් අරගනි. ඒකට තමයි පුදුමාකාර අරසාවක්. සාසනික අරසාවක් වගේම ඔය හැම කෙනෙක්ම සාසනයටත් ආරක්ෂාවක් වෙනවා. දැන් ඕන කරන්නේ අපිට බල හමුදා නෙවෙයි. දැන් අපිට ඕන කරලා තියෙන කටුකම්බි වලටවල් නෙවෙයි. දියාගල් නෙවෙයි. හැම කෙනෙක්ම ආඩ්‍ය කරගන්න කායගත සතියෙන් එතකොට අපි සාසෙන්ද කරන්න ඕන වැදගත්ම සේවය කරනවා. ඒ වගේම Tamandat බයක් නැතුව ජීවත් වෙන්න. අසහනයක් නැතුව ජීවත් වෙන්න මේ බුද්ධ මන්ත්‍රය තියෙනවා. ඉතින් මෙච්චරයි මම අද සඳහන් කරන බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවක් වශයෙන් මේ සියලු දෙනාම මෙතෙක් ධර්ම දේශනාවල සඳහන් කරලා තියෙන විදිහට කායගත සතිය වඩලා තියෙනවනම් වඩපු ප්‍රමාණයට තමයි මේක යොදවලා බලන්න පුළුවන්. නැත්නම් මේක ධෛර්යයක් කරගෙන වඩ වඩාත් කායගත සතියෙදීමෙන් අපි බුද්ධ පුත්‍රයන් වෙන්න, ශාක්‍ය පුත්‍රයන් වෙන්න, ශාක්‍ය දීතාවන් වෙන්න අදිෂ්ඨාන කරේ නැත්නම් අපි බුදුරජාන් වහන්සේගේ දරුවෙක් තරම් වෙන්නේ නැහැ. බුදුරජාන් දෙනවා අපිට උන්වහන්සේගේ වංශේ සහතිකයේ ශාක්‍ය වංශේ ශාක්‍ය සිංහ ශාක්‍ය දීතා ශාක්‍ය පුත්‍ර කියලා. ඒ මොකද අපිට manussකයක් තියෙන නිසා ඒ නිසා manussකයට තරම් වෙන ආකාරයට කායගත සතිය වැඩිීමේ අවශ්‍ය ආදර්ශය ලැබන අතර අරතියක් දුරු කරගෙන බය බේරව යටපත් කරගෙන අහිංසක සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ගතකරනට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.